දැන් මේ අහන සෑම මොහොතකම තමාට තප ඉහළම ධානයේ ඉන්නේ නැත්තේ ඇයි කියලා. ධානයක ඉඳීමක් තියෙනවා ධානයේට ඉන්නකොට. ධානයේට අවශ්‍ය කියන සිතිවිල්ලේ ඉන්න ඕනේ. ධානයේට ඒතර ඒකට අවශ්‍ය රූපාවචර හිත පහළ වෙන්න ඕනේ. එතන නමුත් අපි ධානයක් අපි ධානයෙන් යන්න එන්න තියනවා නම් ඒක ධාන චිත්තයට අනුකූල හරියක් විතරයි කරන්න පුළුවන්. සතර ඉරියව් පවත්වන්න පුළුවන්. හැබැයි ඒ උනාට වෙනේවා හිතන්න බෑ. ධානයේදී යම් එක නිවන අරමුණු කරා නම් නිවන. එහෙම නැත්නම් යම් කිසි ආකාරයක පටවි ආදී කසින මණ්ඩලය කසිනයක් අරමුණු කරා නම් ඒ කසින අරමුණ. ඒකයි මේ ධානයේට අවශ්‍ය වෙන්නේ. ඉන් ධානයෙන් ඒඩිය කරන්න බෑ. හැබැයි හැකියාව තියෙනවා ඉහාත්ම සුඛ විහරණයට අවශ්‍ය කරන්නා වූ දේ කන බොන ස්ථාන නානවා නම් කෑම බීම ගන්නවා නම් මල මුත්‍ර පහ කරනවා නම් මේ ආදී කරන කටයුතු කරලා නිදහස් වෙලාවකයි හිටිය කරගන්න. අනිකාන්නේ උන්වහන්සේට එහෙම අවශ්‍යතාවයක් නැහැ ඉන්න. එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. ඒක විඳිය යුතුයි කියලා. ඒ සාමාන්‍ය ඇටින අදහසක්. තථාගත බුදුරන් වහන්සේට හෝ භික්ෂුන් වහන්සේලාට මම මේ தත්ත්වෙම ඉඳිය යුතුයි කියන එහෙම හැඟීමක් නැහැ. අවස්ථාවේ හැටියට ඒවා කරන්නේ. දානි ගන්න අවස්ථාවක් වුණොත් දානි ගන්නවා මිසක් වෙන එකක් කරන්නේ නැහැ ඉතින්. මූණ අතපය හොදා ගන්න මූණ අතපය හොදුනා මිසක් ඒ වෙලාවේදී ඒක කරගන්න. නානවා නම් ඒ වෙලාවේ නා ගන්නවා. ඉතින් ඒ ආදි වශයෙන් මල මුත්‍රා පහ කරනවා ඒ වෙලාවේ ඒක කරනවා. මං අහවල් තැන ඉඳිය යුතුයි කියන එහෙම එකක් නැහැ රහතන් වහන්සේලාට එහෙම චන්දරාගයක් නැහැ. හැබැයි ඉතින් ඔක්කොම කටේදී ඉවර කළාට පස්සේ Tamanta අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාවේ සමවස්තුවෙන් ඉන්න පුළුවන්. ඒකට වෙලාවක් කලාවක් කියන්නේ දැන් ලැබිච්ච අවස්ථාවේ හැටියට ඉන්නවා. ඒකයි හේතුව.